බාහිරින් දෙයක් තියනවාද? එහෙම කෙනෙක් රක් ගාලා පැනවෙනවා. දැන් මට මොනවද දෙයක් වුණත් දැන් දෙඩ හැදිට මම ගොඩක් අසනීපේ සමහරට උස්ම පාව. නමුත් මට ඒකත් මම දැක්කත්තේ මේ සිතනේ මේ මේවා වෙලා මේ දැනෙන්නේ මේ ඔක්කොම කොමේවත් කොහෙද තියෙන්නේ? කාටද මේක දැනෙන්නේ? මගේ සිතට නේද? මට නිතරම හැම පැනෙන්නේ ඒක නිසා මොන අමාරු මොන දේ වුණත් මට ඒක ඉන්නවද නැද්ද ජීවත් වෙනවද එහෙම හැඟෙන්නේ නැහැ. ඉන්නව නමුත් බයක් සැකක් මුකුත් එන්නේ නැහැ මොන දෙයකටවත්. පැහැදිලි නේද මේ අපි මේ අම්මට දැන් ඇත්තටම පෙන්වන්න උත්සාහ කරා මේ අවදිය කියන එක. එහෙමයි. ඒකට මේ අවදිය කියන එක ඉතාම වැදගත්. එහෙමයි සර්. මේ කියලා අපිට ගොඩාක් එහෙම හොයන්න කියලා නැහැ. නෑ සර්. වැදගත් වෙන තමයි මෙන්න මේ අවදිය. මේ අවදිය ගොඩක් අයට අපි කතා කරාට වෙන්නේ නැහැ. ඔව් එහෙමයි ස්වාමීනි. ඒක නිසා එයා එයා ඉන්නවා අර කොච්චර කිව්වත් බාහිර එයා ඇත්ත වෙලා ඉන්නේ. නෑ නෑ. දැන් සමහර ගොඩක් අය අපිත් එක්ක කතා කරන අය අපිට කියන එක කටින්ම ස්වාමීන් වහන්සේ මේ කොච්චර මේ අපි මේ බලන්න ගියත් අපිට බාහිර ඇත්ත වෙලානේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම ටීවී එකේ බලනවා මම ප්‍රවෘත්තිත් බලනවා ඒ බලන්නේම මගේ හිත බලන්න මොකද දැන් මේකට මට අඬනේවට මේ වෙනවද එහෙම වෙන්නේ නැහැ මොකද මම නිතරම දන්නවා මේ සිත දකින්නේ මේකේ කොහෙද මේ රූප කොහෙද ශබ්ද මේ හැමදේම මේ මොහොතේම හැටගෙන මේ මොහොතේම නැති වෙනවා එහෙම අර අපි මානසිකාර්ය කරනකොටත් ඒක අර ඒක ඇත්තටම අර යථා යථා යථාභූත ඥානය කියන එක අපි සාමාන්‍යයෙන් දකින්නකොටත් එන දැන් මේක ඇත්තට සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේත් ඒකනේ. ඒ කියන්නේ අපි මේක දකිනවා මුලින් මුලින් එහෙම තමයි වෙන්නේ. දැන් අම්මා කියන විදිහට තමයි මුලින් මුලින් වෙන්නේ. ඒ කියන්නේ මේ අපි ඒක නිතරම මෙනෙහි කරන එක තියෙන්න ඕනේ. ඒක අවශ්‍යයි. නමුත් අම්මේ ඕකේ දියුණු තැන එතන නෙමෙයි තියෙන්නේ. දියුණු තැන එහෙම මෙනෙහි කරන එකක් නෙමෙයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අපේ ප්‍රඥාවෙන්ම අපිට දැනෙනවා. දැනෙන්න ඕනේ. අන්න එතනට යන්න ඕනේ කමක් තියෙනවා. එතන තමයි අම්මා දැන් අපේ අපි ගොඩක් වෙලාවට අපේ අපේ හිත දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න ඕනේ තා මේ නිකන් ඉන්නකොට ඒ කියන්නේ මෙනේ කරන්නේ නැතුව වගේ අදහසකින් ඉන්නවා හිත මොකද කරන්නේ කියලා බලන්න අපේ හිතේ රැවටිලා අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නවා වගේ දෙයක් නෑ හොර හොරේ අල්ලන්නවා වගේ හිත යනවාද කියලා අල්ලන්නවා වගේ ඔන්න ඔය වගේ සියකින් පොඩ්ඩක් මේ ඕ මෙනේ කරන්නේ නැතුව නිකන් ඉන්න දෙනවා සිතට ඔය අනුවිදියට යාක දෙනවා එතකොට සිත සාමාන්‍ය විදියට හැදෙන විදිය පොඩ්ඩක් බලනවා එතකොට එතකොට දැනෙනවා මේ ඒක නිකම්ම එහෙම නිකන් ඇලෙන්නෙත් නැති කම්පණයකුත් නැති ස්වභාවයක නිකන් අර සිත එහෙම වැඩ කරනවා. නේද? සිත මගේ නෙමෙයි වගේ අන්නේ දැනෙන දැනීමයි මෙතන වැදගත් වෙන්නේ. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි මට ගොඩක් වෙලාවට එහෙම තේරෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපි මේක ඕන කමින් අපි මේක දැන් මේක දැන් අම්මගේ හිතන පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම පැහැදිලිව කියන්න ඕනේ. ඒ කියන්නේ අම්මට දැන් මොකක් කිව්වත් අම්මා කියනවානේ ඔව් ස්වාමීන් වහන්සේ ඒක මට තියෙනවා කියලා. <laughs> එතකොට අම්මයි කිසිම මේක නැහැ අම්මා rahat වෙලා වගේ. ඒක නම් නෑ ස්වාමීන් වහන්සේ. එතකොට අපිට අහන්න ඉතන අම්මට කේ අම්මට පොඩ්ඩක්වත් එහෙම එහෙම කිපෙනවද දැනෙන්නේ නැද්ද? අම්මට ඇලෙනවද දැනෙන්නේ නැද්ද පොඩ්ඩක්වත්? එතකොට අපිට අහන්න ආන්න සිද්ධ වෙනවා. එතකොට අම්මයි කෙලෙසේ දිය වෙලාද තියෙන්නේ සම්පූර්ණයෙන්ම rahat වෙලාද? එතකොට අම්මගෙන් අහන්න වෙනවා මේ අම්මට ඒ එහෙම ඒ ඒක අම්මේ අපේ භාෂාවේ දෝෂයක්. අපිට ওই භාෂාවේ අත නැත කියන අන්තනේ තියෙන්නේ. ඒක නිසා අපිට නෑ කියලා තමයි කියවෙන්නේ. නමුත් ඕක ඇත්ත ඒක නෙමෙයිනේ. ඇත්තනම් හරියටම ඒක අපි අපිව අපි හොඳට ආචාර මේක අවංක මේ මේක ඇවිල්ලා Tamanට සාන්දිටික ගමනන්නේ තමන් මිදුන් නැත්තම් තමන් ඊගාමෝතේ මේ සංඥාව සුකුම වෙන එක මේක තව පැත්තක් තියෙනවානේ අම්මේ මේ අපි පෙන්නනවානේ මේක සංඥාව සුකුම වෙනවා කියලා ඔය අපිට දැන දැනීම සංඥාවක්නේ ඔය සංඥා රස සංඥා අපි කියනවානේ පොට්ටබ්බ සංඥා ගන්ධ සංඥා රස සංඥා වර්ණ සංඥා, ශබ්ද සංඥා. මේ සංඥාව කියන එකට අපි ඊට පස්සේ කියනවානේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියලා නෑ. මනසට ධර්ම විතරයි අරමුණු වෙන්නේ. මනසට මේ සංඥාව කියන එක මේ නිකන් අර නිකන් ඇලෙන ගැටෙන කම්පන චංචල වගේ සංඥාව කියන එක මේ නිකන් අර ඝන සංඥා සුකුම සංඥා ස්වභාවයකට තමයි නවතින්නේ ඇවිල්ලා. ඔය ඔය දිනු වෙන තැනේදී එහෙම තමයි දැනෙන්නේ. ඒ කියන්නේ සිහිය හොඳට සිහිය හිතට පැවැත්තුවාම සිතේ ස්වභාවය හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්නවා නම් අපි කියවර pore අල්ලන්නවත් එක දිහා බලන් ඉන්නවා කියලා පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ. ඔහොම දැන් ගමනක් මේකේ තියෙනවා මේකේ මේ අතුලාන්තේ දිනු කරන කෙනෙකුට ඒක අහුවෙනවා. එතකොට එයාට අහුවෙනවා සංඥා. මේ මේ මේ අභ්‍යන්තරික මේක එක ඔක්කොම එකයි වගේ දැනෙන දැනීමක් වෙනවා. ශබ්දත් එකයි, වර්ණත් එකයි, ගඳත් එකයි, රසත් එකයි මේ අභ්‍යන්තරයෙන් මේකට ඕන වෙනවද නැද්ද? එනවා එහෙම දෙයක් තමයි එන්නේ. අභ්‍යන්තරයේට ඒක එච්චරයි. එච්චර හැංගෙනවද නැද්ද? එතකොට හැංගෙන්නේ නැති ස්වභාවයකට ඒ අභ්‍යන්තරේ මේක මේ හිතන ස්වභාවයක් නෙමෙයි මේක. මේක හිතන ස්වභාවයක් නෙමෙයි මේක අවදිය තුළ ඒ ඒ තමන්ගේ ඒ ඥාණයට තමයි මේක හසුවන්නේ මේක සිතුවිලි එකක් නෙමෙයි මෙතන මෙතන ඇත්තම අවදියක් තියෙනවා අර ලුණු රහ වගේම දැනෙන දැනීමක් අවදිය කියන්නේ ඒ අවදිය තුළ මේ මේ කම්පණය වෙන ස්වභාවයක් හැම දෙයකටම කම්පණය වන නොවන ස්වභාවයක් අපිට ඒක එහෙම තමයි වචනෙන් කියන්න වෙන්නේ. ඒ කියන්නේ කම්පණය වෙනවා කියන්නේ Tamanට කෙලෙස් තියෙනවා. ඒ කියන්නේ කම්පණය නොවන ස්වභාවයකට මේක දිය වී යනවා දැනෙනවා ටික ටික. කම්පණය වෙනවා. දැන් අපි ගත්තොත් අපි හිතමු අපි දැන් කෝටු කෑල්ලක් අර අර අපි හිතමු අර අර අර මේ සාමාන්‍යයෙන් ඔය තියෙනවනේ ඔය බට බටයක් හීනියට පොඩ්ඩක් දෙදරනවානේ මෙහෙම කම්පණය වෙනවා වගේ දැන් කම්බියක් වුණත් මෙහෙම වැක්කම දෙදරනවානේ කම්පණය වෙනවා වගේ අනේ කම්පණය වෙන ස්වභාවය තමයි මේ ටික ටික ටික ටික අඩු වෙගෙන යන ස්වභාවයකට එන්නේ ස්වාමින්වහන්සේ එහෙම තිනා මොකද එහෙම වෙන්න ටීවී එක අපි උපමාවක් විදිහට එහෙම කිව්වේ ඒ උපමාව 100ක් සාර්ථක නෑ ඒ කියන්නේ එහෙම සාමාන්‍ය ස්වභාව ස්වාමින්වහන්සේ ඉතර පොඩි දෙයක් දැක්කම මට හොෝ ගාලා ඇඬෙනවා මට ඒක තමයි කම්පණ වෙන්නේ. දැන් සමහර අයට කරපතෙන් දැක්කාම කලබල වෙනවනේ. ඔය සමහර අය ඔය ඔය හකරල්ලෙක් දැක්කම ඊයා කියලා යනවනේ. සමහර අය පණුවෙන් දැක්කම නිකන් පිළිකුලක් එනවා. ඒ කම්පණය තමයි. ඒ කෙලෙස් තමයි. දැන් මම බලනවා දැන් මට මෙතන දැන් මොන හරි දෙයක් කෑමක් කනකොට රසක් හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් විදර්ශනා භාවනාවේ දියුණුම කෙනෙක් කියන්නේ කම්පණය වෙන එක නෙමෙයි කම්පණය වෙන බව දැනෙන එකයි. ඔව්. ඒ කම්පණය වුණත් ඒක කම්පණය වෙන එක අපි හිතමු දැන් කම්පණය වෙනවා කියලා. දැන් කම්පණය වෙන එක දැනෙන්නේ නැති අයත් ඉන්නවා. ඔව්. යාට විදර්ශනාව ඒ කියන්නේ දියුර වෙලා නැහැනේ. එහෙමයි සර්. යා මේ ඥානෙට අවදි වෙලා නැහැනේ. ඔව්. අන්න මොහොතට අවදිය කියන තැන අපිට දියුණුව බලන්නත් කම්පණය පොඩ්ඩක් වැදගත්. ඔව්. ඒක අපි දැනෙන්න ඕනේ අපිට. ඒක වැදගත්. ඒක වැදගත්. ඒ මොකද ඒ ගමන යන්නේ හරහා. එහෙමයි ස්වාමීනාසේ දැනගන්නේ අපි අර එකපාරටම අර රහත්ත්වයට යනවට වැඩිය මෙතන සෝතාපන්න පැත්තේදී තමයි ඒක දැනෙන්න ගන්නෙ. ඒක ඊට පස්සේ තමයි ටික ටික දිය වෙන්නේ අනාගාමී පැත්තට එනකොට ඊට පස්සේ තමයි සුක්කුම ස්වභාවයකට දැනෙනවා පවතිනවා. ඒක ඒක ඒක ටිකක් ලෝතුරු සෝයේ වගේ ස්වභාවයක්. එහෙමයි ස්වාමීනාසේ. ආයතන වලට අයිති නැහැ. ඔව් එහෙමයි ස්වාමීනාසේ. ඒ අවදිය වැදගත්. ඔව් මට මෙහෙම අර කිව්වට දැන් මම ඒ කිව්වට මට සමහර කියන ඒවා සමහරවිට මගේ කටින් පිට වෙන්නේ නැහැ මට දැනෙන ඒවා මේ මම ওই මට තේරෙන මට්ටමින් තමයි අර එහෙම කිව්වේ දැන් අර මොනවා හරි දැක්කම හරි දැන් ඒක කම්පනවන ගතිය තියෙනවද නැද්ද කියලා දැන් මට දැනෙනවනේ කියන්නේ ගැටලුව තමයි අම්මගේ ආශිතය තුළ අවදිය පෙන්නුම් කරන්නේ නැහැ අම්මා කතා කරන දේවල් වල දැන් ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා දැන් අම්මට අපි කතා කරනවානේ ගොඩක් අයත් එක්ක සමහර අයකට විතර්කේ ගොඩක් වැඩි අපිට කතා කරන්න දෙන්නේත් නැහැ එයාම පැනපැන කතා කරනවා කියන්නේ එයාගේ හිතේ කම්පන වැඩි අමුතුවෙන් එයා කියන්න ඕනේ කම්පණය වෙනවද නැද්ද කියලා එයාගේ විතක්ක මෙතන පෙන්නනවා විතක්ක ਵਿਚාර කම්පණය වෙනවා පෙන්නනවා ඒකට එයා අපිට කතා කරන්නත් කලින් කතා කරනවා කියන්නේ එයා කම්පණය වෙනවා ඔව් ඒ කියන්නේ ඒක දරා ගන්න කියනවා කම්පණය වෙන්නේ නැහැ කියලා. එතකොට අපි අපිට තේරෙනවා ඒ වුණාට එයාගේ එහෙම දෙයක් නැහැ. එයා කම්පණය වෙනවා. සාමාන්‍යයෙන් එයා එයාගාව <laughs> ධර්මේ නැති බවත් ඒතර තේරෙනවා. නමුත් එයා කියන්න උත්සාහ කරනවා එතකොට ධර්මේ තියෙනවා කියලා. නමුත් එයාගේ විතක්ක ਵਿਚාර වැඩි. කොහොමද ධර්ම කියන්නේ? එච්චර ලොකු ගණට විතක්ක ਵਿਚාර තියෙනවා කියන්නේ තාම මේ සංඥා සුකුමේ කියන එක දැකලා නැහැ. ඔව් එහෙමයි ස්වාමීනි. එතකොට ඒ අවදිය කියන එක අපිට ඒ පේන්නේ වචන වලින් නෙමෙයි අම්මේ. ඔව් වහන්සේ කියන දේ මට තේරෙනවා. ඔව්. දැන් අම්මගේ හැසිරීමෙන් අපිට පේනවා අම්මා තව මදි කියලා. ඔව් එහෙම වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ මොකද අපිට ඇත්තටම අපිට අපේ අපේ ඥාණයට හසු වෙන එක මේ කියන්නේ. ඔව් ඒ වහන්සේට අපි ගැටෙන්නේ නැහැ. මොකද අම්මා කියන්නේ අම්මගේ මේ ඉදිරිපත් කිරීමන්නේ. නමුත් ඒ ඉදිරිපත් කිරීම තුළ අපි වචන වලින් නෙමෙයි ධර්මයෙන් බලන්නේ. අම්මට හැසිරීමේ. එහෙමයි එහෙමයි. ඒකයි අර සමහර අය කතා කරනකොට දැන් අම්මා වුණත් කතා කරනකොට මුලින් ගොඩක් වෙලා නිහඬව ඉන්නේ. ඒ නිහඬව ඉන්න වෙලාවේ තමයි එයාගේ විතක්ක කරන හැටි, ਵਿਚාරය නැහැටි, කම්පණය වෙන හැටි ඔක්කොම අපි බලලා ඉවරයි. ඒකර අපි දන්නා න්‍යාගාව ධර්මයේ තාම වැඩෙන්නේ නැති බව. ඔව්. ඒ කියන්නේ අපේ හඬ කියන ඔබ වහන්සේගේ සිතනේ. <laughs> එතකොට අපි ඔව් ඔබතුමිය විතක්ක ਵਿਚාර වැඩියෙන් එනවා කියන්නේ ඔබතුමිය මේ ආකම්පණය වෙනවා කියන එක. ඔව්. ඒද සමහර අයට දැන් සමහරලාට එහෙම වැඩි වැඩි කර හ්ම් හ්ම් එච්චරයි කතා කරන්නේ. හ්ම් හ්ම් එච්චරයි. දැන් එතකොට අපිට අපි අපි කතා කරන්නේ. එයා කතා කරන්නේ එතකොට තමයි අපි ටිකක් අන්න ওই විදිහට ආයි ප්‍රශ්න කරනවා. දැන් මේ එතකොට ඒ ඒ ස්වභාවය හඳුනා ගන්න. අතර මෙයා දියුණු ස්වභාවකින්වත් දන්නේ නැහැ. ඒක නිසා එයාගේ අපි අපි අහනවා දැන් හිත දකින්නේ කොහොමද කියලා. ওই විදිහට අම්මගෙන් අහුවාගේ. එතකොට තමයි එයා එතන ඉන්නවා නම් එයාගේ කටින් කියන මට කියා ගන්න බෑ ස්වාමීන්. මට මට ආරයන් වහන්සේ මට දැනෙන දේ මට තේරෙන්නේ නැහැ කියන්නේ කියලා. ඔච්චරයි කියන්නේ. ඕක කියපු ගමන් අපි දන්නවා මෙයා අවදියේ තියෙනවා කියලා. ඇත්තටම අවදිය තුල ඉන්න කෙනාට එච්චරයි කියවෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අවදියක් තියෙනවා. මේ අවදිය ලුණු රහ වගේ කියාගන්න බෑ. ඇත්තම කතාව කොච්චර කියන්න ගියත් කියන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක අපිට කියන්න වෙන්නේ තමන්ගෙන් අයින්ට වෙලා තමන්ගේ සිතට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා. එහෙමයි. ඔන්න ඕකයි වැදගත්. එතනින් තමයි නිවන් දකින්නේ. එතනින් තමයි තමන්ගේ ආශ්‍රව කෙලෙස් ඡේන බව දැනෙන්නේ හිතට නෙමෙයි. අන්න අර අවදියටයි. ඒ ඥානයේ අවදි වෙන්නේ. ඒ ඥාන අවදියත් එක්ක තමයි නිවන් මාර්ගය යන්නේ. ඒ තමයි මාර්ගයට අවදි වෙනවා කියන්නේ එතනයි මාර්ගය තියෙන්නේ. මාර්ගය තියෙන්නේ සිතුවිලි වල නෙමෙයි. සිතුවිලි වල තියෙන පෘථග්ජන භූමිය එතන ආර්ය භූමිය නෑ. කතා වචන වල නෙමෙයි ඇත්තටම ආර්ය භූමිය තියෙන්නේ. ආර්ය භූමිය තියෙන්නේ මේ මෙන්න මේ නිහඬයාව හුදකලාව. ඒ කියන්නේ බද්දේකෝ රත්න. ඔය බද්දේක රත්න කියන වචනේ අර්ථය ගන්න අමාරුයි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ හුදකලාවම තමයි බද්දේක රත්න කියන්නේ. මොහොතට අවදියම තමයි බද්ධක රත්න කියන්නේ. ශුන්්‍යතාවයම තමයි බද්ධක රත්න කියන්නේ. ඒක තුල මුකුත් නැත්තේ නෑ. හැමදේම තියෙනවා. කතා කරන ඒවා, හිතන ඒවා, සිත එන ඒවා, අනේවා ඔක්කොම ඒවට අයිති නැති ඒ වුණාට ස්වභාවයකට අවදි වෙනවා. අන්න ඒකයි බද්ධේක රත්න කියන්නේ. ඒක මාණික්‍ය රත්නයක් වගේ යාට දැනෙනවා. මොකද එයා තීරණ ගන්න එතනින්. ඔව්. කොච්චර සිතුවිලි එහෙට මෙහෙට ගියාට තීරණ ගන්නෑ. ඔය අවදි වුණු කෙනා ඥායස්ස අධිගමයි කියන්නේ ඥාණයෙන් තමයි තීරණ ගන්න. ආ එහෙමයි. ඔව්. එයා තීරණ ගන්න සිතුවිලි එයා සිතුවිලි වලින් මිදලා ඉන්නේ. ඒ මිදෙනවා කියන්නේ ඕකටයි. එහෙමයි එහෙමයි. ඒක තමයි සයන්ස මං කිව්වේ සූර්ය කිරණල කියලා ඔබ වහන්සේලාගේ දේශනා අහන්න ලැබුණේ. ඊටත් වැඩිය මේ පැහැදිලි කරන එක අල්ලගන්න එක ඊටත් වැඩිය පූර්වයේ පිනක්. ඒකට අමාරුයි අල්ලගන්න. දැන් අපි අපි දැන් ඔබතුමියට අපි දැන් මේක කියන්න ඕනේ වචනෙන්නේ. දැන් වචනේ කියන්න බැරි එකක් වෙනවා මේ කියන්නේ. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් බුදුන් වහන්සේත් ඒක ඒක බුදුන් වහන්සේට සිද්ධ වෙනවා. බුදුන් වහන්සේත් කල්පනා කරනවා මේ ධර්මයේ කොහොමද කියන්නේ කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේම උත්සාහ කරනවා උපමා පෙන්නනවා හැමතැනම. නෙළුම් කොලේ දිය මොනවාද නොගැටි නොඇලී තියෙනාසේ. ඔන්න ඔය වගේ උපමා තමයි හැමතැනම ගන්නෙ. ඊට පස්සේ තෙලුත් ඉවර නම් තිරත් ඉවර නම් නිවි ගියේ ගිය තනක් කොහින්ද ඔය වගේ මේ මේ මෙතන මිදෙන හැටි කියන්නේ මේ සිත නැතුවත් නෙමෙයි. සිත තියෙන වෙනම විදිහටම සිතේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ අවදි වෙන ඥානයයි මේ ඕනි අපිට. ඒකයි මේ ඥානයක් නැතුව නිවන් දකින්න. ඒකයි මේ දස ඥාන තියෙන්නේ. ඒකයි උද්‍යව්‍ය ඥානය කියන එක පෙන්වන්නේ. ඒක ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක අපිට දැන් මේ ගස් කොළන් මෙහෙම තියෙද්දි මේවා oh. මෙහෙමම සිතුවිල්ලන්නේ ගස් කොළන් තියනවා කියන්නේ. Oh. ඔය සිතුවිල්ලට අයිති නැති දැනීමක් එනවා එහෙම ඒකයි නැති ස්වභාවය. එහෙමයි. ඒක කියන්න බෑ සිතුවිල්ලේ. එහෙමයි. ඕක හරි ගැඹුරුයි. ඕකට අවදි වෙන්නයි මේ භාවනා කරන්නේ ඔක්කොම කරන්නේ මේ විදර්ශනා වඩනවා කියන්නේ සමතය විදර්ශනා ඔක්කොම කරන්නේ ආරස්ඨාංග මාර්ගයේ ඔක්කොම ওই පටිච්ච සමුප්පාදේ සේරම මේ මොනවද සතර සතිපට්ඨානෙම තියෙන්නේ ඕකට. එහෙමයි. ඔය ඔක්කොම තියෙන්නේ මේ එක්ෂණික සිතක හැබැයි. ඔව්. දැන් මේ අඹගහේ කොළ 5000 තිබ්බත් එක කොළයයි හරියට බලන්න ඕනි වගේ එක සිතක් හරියට මේ විදියට එයා මිදුණා කියන්නේ ඔක්කොම මිදිගෙන යනවා. අර නූල ගැලවුණ ගමන් අර අර ඇඳුම් මහනකොට අම්මලා දන්නවනේ එක නූලක් ඇද්දාම යට නූල ඇද්දාම ඔක්කොම ටික ලිහිලා යනවනේ. ඔව්. ඔන්න ඔය වගේ මේ පැත්ත අවදි වෙච්ච ගමන් දිගටම මේ පැත්තේ අවදියත් එක්ක යන්නේ ගමන. එතනින් පස්සේ ආව ගන්න බෑ අනිත් පැත්තට. ඒකයි මේ සෝතාපන්න කෙනා නැවත දුගතියක වැටෙන්නේ නැහැ කියන්නේ. එහෙමයි සයන්ස. එයා අවදි වුණාට පස්සේ ආව ගන්න බෑ සිතුවිලි වලට. එයා තීරණ ගන්න අවදියෙන්. එයා තීරණ ගන්න අවදි. මොකද එයා සිතට අයිති නැහැ. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. මොකද වෙනද විදිහටම කතා කරනවා, වෙනද විදිහටම හැසිරෙනවා. අර පොඩි ළමයා වතුර බෑලා වගේ ගියා වගේ පොඩි ළමයෙක් ওই තත්ත්වයට ආවත් එහෙම තමයි යා. හැසිරීම වෙනස් වෙන්නේ නැහැ, පුරුදු වෙනස් වෙන්නේ නැහැ. කතා කරන විදිහ වෙනස් වෙන්නේ නැහැ. ඕකයි රහතන් වහන්සේ හොයාගන්න බෑ කියන්නේ. ඒ කියන්නේ එයා ඉන්නේ අතන. එයා සිතිවිලි නෙමෙයි, එයා සිතිවිලට අයිති නෑ. ඒකයි මෙතන ක්‍රියාසිතක් තියෙන කර්මයට අයිති නෑ. දැන් සිතුවිලි වලයි කර්ම තියෙන්නේ. කර්මයි මොකද අපිට මේක දන්නේ නැත්නම් අපි ඉන්නේ සිතට බෑලා. සිත කියලා දෙයක් නෑ කියන්නේ ඒකයි මේක අවබෝධ වෙන අවබෝධයටයි එන්නේ එතකොට. අවබෝධයටයි තන්නේ සිත කියලා දෙයක් නැති බව. නමුත් අර මැෂින් එක වැඩ කරනවා. සිත කියන මැෂින් එක නවතින්නේ නෑ. හුස්ම වැටෙනකන් සිත කියන මැෂින් එක වැඩ කරනවා. ඒකට හේතුව ආස්වාද ප්‍රාස්වාද හුස්මත් එක්ක විසිල් එක වදිනවා වචන එනවා. ඒකයි සිත කියන්නේ වචන ටිකමයි. වචන නැති තැන සිතක් නැහැ. ඒක විසිල් එකයි මේක තියෙන්නේ. ශබ්දේ. සිත කියන්නේ ශබ්දයක්. ඒකයි කිව්වේ. මේක වෙන වෙන 아무තු මැජික් එකක් නැහැ. මේ තමයි මේක තමයි මේක අති ගැඹුරුයි. ඔව් එහෙමයි. ගැඹුරුයි කියන්නේ අති ගැඹීරයි. මේක මෙතනට අවදි වෙනවා කියන එක හිතලා කරන්නත් බෑ. ඒක සිතුවිල්ලට සිතුවිල්ලට කරන්න බෑ. මේක මේක යාට ප්‍රත්‍යක්ෂටම දැනෙන්න ඕනි. යාට ඇත්තටම මහා ඒක දැනෙනකම් වෙන්නේ දැන් ඔබ වහන්සේ කිව්වනේ අර කෙනෙක් පිට ඉඳන් Taman දිහා බලන් ඉන්න වගේ ඒකම තමයි රහස තියෙන්නේ. ඒක තමයි. ඒ කියන්නේ අපි වැරදි අපි දැන් අපේ සිත මෙහෙම කරත් ඒක ටක් ගාලා සිහියට පේනවා. සිහියට ඒක දැනෙනවා. දැනෙනවා. ඒ කියන්නේ මේ මේ සිත මේ අරමුණෙන් එක්ක පිට ගියා හරි එක්ක තව ඒ වෙනුවන තව සිතුවිලි සකස් කරනවා නම් දැන් සිතුවිලි ආපුව සමහරක් ගන්නවා. එතකොට තව ඒකට අපි තව අර බුවාන්ති කියනවාගේ අபிසංකරණ කරනවා කියන්නේ. ඔව් අபிසංකරණය කියන්නේ මඤ්ඤණා කරන ප්‍රපංච කරන ගැන එකම දේ. ඒකම තමයි අපි සමුදේ කියන්නේ. ඒ කියන්නේ අපිට මේ පොනෝභවිකා කියන්නේ. තණ්හාව එක එක ප්‍රභේදයක් තමයි ඔය නැවත ඊගාව එකට දැන් අවුතු චූන් එකක් කියන්නේ. ওই විදිහට තමයි කියන්නේ අමුතු නිකන් ඉලිප්පීමක් කියනවා. රුප්පණයක් කියනවා. ඔය ඔක්කොම වචන පෙන්නන්නේ නිකන් අමුතු ගැම්මක් කියන ඔය ඔය පිරිවිලම කතා කරනානේ අන්න ඒ වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ මේ මේ මෙතන නිකන් මේ ඒ වගේ නේ චිත්ත ස්වභාවය පණ තීර ස්වභාවය. එහෙම ස්වභාවයක් තමයි ඔය ඔය මේ ඔය ඔය ඔය ඔය සිතුවිලි වලින්මයි ඒක හැදෙන්නේ. ඒ කියන්නේ ඒක ඒක මේ දැන් මේ පේන ඒ පේන ආලෝකයේ හැඩතල ස්පාක් වීම නැවත ප්‍රතිකම්පන වගේ නිකන්. ඔව්. අර නිකන් අපි හුවක් කිව්වහම ප්‍රතිරව් දෙන්නේ නැවත. අන්න ඒ වගේ දෙයක් මේ නැවත නැවත නැවත නැවත ඒක විපරිණාම වෙනවා. ඒක මඤ්ඤණයි. ඒකම තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඒකම තමයි අපිට ආත්මයක් වගේ හැංගෙන්නේ. ඔව් එහෙමයි සයින්නා. ඒ නමුත් ඒක සබදාමක් තියෙන උතන. ඔව් ඔව් ඒක තමයි. ඔතන අවදි වෙනකන් උතන පේන්නේ නැහැ. මොකද පුදුම විදිහට මේ සිත මායාව කොටු වෙනවනේ. ඔව්. මේක මේ අවබෝධයක් නැතුව කවදාවත් මේක මෙයා මේ මෙතනට එන්න බෑ කාටවත්. ඒකයි අපි කිව්වේ දර්ශනය කියලා මෙතන තනිකර බුද්ධ දර්ශනය සමාජයේ ගිලිහිලා කියලා. ඒක තනිකර විදර්ශනා ධූරය කියලාත් කිව්වේ ඒකයි. මේ සමාජයේ ග්‍රන්ථ ධූරය කරේ තියාගෙන පොත අදහනවා. නමුත් මේ සමාජයට තේරෙන්නේ නැහැ මීට වැඩිය දැවැන්ත පරයයක් තියෙනවා කියලා විදර්ශනා ධූරේ. ඒව නම් අපි කියවලත් නැහැ, දන්නෙත් නැහැ. මේ ඇත්තටම මම පොත්වල පොඩ්ඩක්වත් දන්නේ නැහැ. නමුත් සුභාංශලේ දේශනා, සූත්‍ර දේශනා කියනකොට ඒ වගේ තියෙන කරුණු මේ තේරෙනවා. ඒ කියන්නේ දැන් අතරම අපි අවබෝධයෙන්නේ පැහැදිලි කරන්නේ. අවබෝධයෙන්නේ පැහැදිලි කරන්නේ. දැන් මේ පැහැදිලි කිරීම ලේසියෙන් කරන්න බෑ කාටවත්. දැනෙනවා ස්වාමීන් වහන්සේ. මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැතුව මේක යා එතනට අවදි වෙලා නැතුව කොහොමද කියන්නේ? මේක පොතක නෑ පොතකින් කියන්න බෑනේ. අර ලුණු රහ ගැන පොතේ ලියන්න බෑ වගේ මේක ලියන්න බෑ. ඒකයි බුදුහාමුදුරන් කාලේ එහෙම මේක ලියනවා. මේ අවදිය ලියන්න බෑ. මේ අවදිය කවදාවත් ලියන්න බෑ. එහෙමයි අරතුනාස. ඒකයි මේ ඔතන තියෙන ගැටලුව. දැන් සමහර ඒවා වහන්සේලා දේශනා කරනකොට ඒ හැඟිච්ච විදිහම අපටත් හැංගිලා තියෙනවා. ඒ කියන්නේ මම මට ඉතින් හරි පුදුමයි. මම ඒකම හිතුවේ වහන්සේ මේ මාර්ගය යන හැට ඒක දැනෙනවා ටිකක්. ඔව් හොඳටම ඒක නිසා මේ ඒක දැන් අපිට වහන්සේලාට අර බල වචනේ කියන්නේ ඒක අපි කියනවා මේ මේ විඥානේ අනිත් විඥානයට කම්පණය වෙනවා කියලා. අපි අර අර මේ මෑනියන්ගේ එකේදී මෑනියෝ ආනවනේ එතකොට කියනවනේ ඒ විඥානේ පිරික්සස් වෙනවා කියන්නේ ඒකට. ඕ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පිරික්සස් කරනවා කියන්නේ බුදුහාමුදුරුවර මේ ධානවලදී අවබෝධ කරගත් ඇති නිරුත් සමාපත්තියට සමවැදිච්ච ඒ දේවල් කියනකොට ඇත්තටම පුදුම මට ඊයේ නිකන් හරීම හිතට ලොකු වේවයක් දැනුණා ඒ කියන්නේ ඒක ඇහුවේ මෑනියන්ගේ දේශනාවෙන් ඈ ඒක ඇහුවේ YouTube එකෙන්ද ඔව් ස්වාමීන් වහන්සේ ඒ මෑනියන්ගේ දේශනෙන්ද ඇහුවේ ඔව් මෑණියන් දේශනාව යර වහන්සේක 39 නේ. ඔව් ඒකෙත් 39. 39ද 38ද මොකද ඒකට කියන්නේ ඉදත් පච්චතාවය. මම ඒක පොඩ්ඩක් ලියාගත්ත මට ඒක පුදුරුවන පපොඩේ කියලා බහගෙන ගියේ දේශනා කරුවට මට හිතුණා ඔබ වහන්සේලා ඒ කියන්නේ ඒක කියන්න තේරෙන්නේ මේ ධර්මෙ මෙච්චරව ගිහිල්ලා තියෙන්නේ. එතනටම ගිහින් මට හරියට ගිහිල්ලා තියෙන්නේ අර ආස්වාක්ෂය ඥානෙ පවා ඒක දැනෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් ඒක කියන්න බෑ. ඕක කියන්න බෑනේ ලේසි. ඕක ඔතන වෙන හැටි කිසිම කෙනෙකුට කියා ගන්න බෑ. ඒ කියන්නේ කොයිතරම් දියුණුද කියලා තේරෙන්නේ එයා ප්‍රතිපදාව එයා යන මාර්ගය හරියට කියනවනම් මාර්ගය හරියට කියන කෙනෙක් කවදාවත් ඒ මාර්ගේ නොගිය කෙනෙක් වෙන්න බෑ. ඔව් ස්වාමීන් වහන්සේ. අන්න එතනින් තමයි අල්ලන්න පුළුවන් මෙයා කොහොමද මෙයා කොහොමද කියලා. කවුරු හරි කියනවා නම් නිකම් නිකම් මාර්ගයක් මුකුත් නොකිය මම රහත් කියලා ඒක නම් ඒක නම් නිකන් බෑ ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාවේ දෙකවිලක් වෙනවා. ඔබ වහන්සේලාගේ දේශනා අපි අහන්න ගත්තේ ඒක වචන පොඩි වචනයක් මම YouTube එකේ දැක දැන් මෙච්චර දවසක් ගිහලා මම ඇත්තටම දැක්කේ නෑ. පස්සේ තමයි දිගටම අහන්න ගත්තේ. ඊට පස්සේ ඔබ වහන්සේලා බණ අහන්න අපේ සමහර යාළුවෝ ටැබ් ගත්තා. ෆෝන් ගත්තා. දන්න දන්න අයට මේ මේ සොයන අයට කිව්වා මොකද බය නැතුව ඕගොල්ලෝ මේක අහන්න ඕගොල්ලන්ට ලොකු දැනුමක් එයි කියලා. මොකද අර කෙනෙකුට නැත්තම් කියන්න බෑනේ ස්වාමීන් වහන්සේ පවුනේ. විශාල අවධියකට පිබිදීමකට මගපළවලට ගොඩක් හේතු වෙනවා මේ දේශනාව. ඔව් ස්වාමීන් වහන්සේ ඒක හොඳටම තේරෙනවානේ අපිට කොච්චර මේ සිත ගැනනේ ඉතින් අපි හැමෝටම සිත කියන එක තියෙනවා ඉතින් ඒකේ ඔබ වහන්සේලා ඒ දර්ශනයට පත් වෙන්නේ සත්‍ය ඥානයට පත් වෙනවා. ඊට පස්සේ කුත් ඥානයක විදිය කුතක් ඥානයට පත් වෙන ප්‍රමා දිගටම දේශනා කරනවානේ. ඒක එකින් එක කෙනෙකුට මේ මාර්ගේ යන්න ඕන කෙනෙකුට අදිස්ථාන කරගත්තා නම් අනිවාර්යයෙන්ම මේ ආත්මෙම තමන්ගේ අවසන් භවය කරගන්න පුළුවන්. ඇත්තටම එහෙම අපි ඔය හිතන ඔය හිතන ඔය හිතන ටිකක් නෙමේ ඇත්තටම ඔබතුමියට කියන්නේ මේ මේ ඇත්තටම මේ මේ මොහොතට මේ මොහොත විතරයි කියන තැනම මේ මේ අතීතයත් මේ මොහොතේ අනාගතයත් මේ මොහොතේ මේ මොහොත මොහොත නෑනේ කියනකොටම අවදි වෙන්නේ අර අතන්ට. අහම එහෙම එහෙම ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. හොඳට ඒ ඒ ක්ෂණික සිත, ඒ ක්ෂණය කියන එක මෙනෙහි කරන්න. ශන සම්පත්තිය කියන එක නිකන් වචනයක් නෙමෙයි. ඔව් එහෙම එහෙම මේක හොඳට මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේ කොහේ ඒ ඉන්න මොහොතේ කොහේ හරි වාඩි වෙලා ඉන්න තැනක ඉරියව්වක් අදාළ නැහැ. ඒක මෙනෙහි වුණොත් එතනම තියෙනවා මේ මේ ලොකු දියුණුවක් යන තැනක්. එතනින් තමයි අතට අවදි වෙන්නේ. ඒ ඒ ඒ චුතු උප්පත්ති ඥානයත් උබ්බේ නිවාසානුස්සති ඥානයත් නැතුව ආසවක්ඛ්‍යා ඥානය අවදි වෙන්නේ මේ මොහොත කියන එකට එයා අවදියක් වෙනවා වෙනමම සිතුවිල්ලේ මිදුණු ස්වභාවයකට අවදි වෙනවා කියන එක අතිශයින් ගැඹීරයි. එහෙමයි සාරා. අතද අපි ප්‍රායෝගික පැත්තෙන් පෙන්නකොට අතිශයින් ගැඹීරයි. මේක වෙනවා කියලා කියනකොට Tamanට අයිති නැහැ කියන එක Tamanගේ හිත අන්තර එතනනේ කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් දැන් අපි ස්වාමීන් වහන්සේ සිහියෙන් සිත දකින්න කොටත් එතනත් ඉතින් මේ මොහොතේ අපි නිතර මේ ගොඩක් වෙලාවට මේ මොහොතේ අතර මේකේ මුල් මුල් අධ්‍යයනයේදී සිතත් එක්ක තමයි යන්නේ ගමන. පස්සේ තමයි උතන්ට එන්නේ අනාගාමි භූමියෙන් තමයි උතන්ට කැඩෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය එතනට එනකන් හැබැයි අද ලෝකේ ඇත්තක් නෙමෙයි කියන එක දැකලා ඉවරයි සිත දකින්නවා කියන්නේ. ඔව්. එතකොට ලෝකේ මිදෙන එක සෝතාපන්න පැත්තෙන් එනවා. එතකොට කොහොමද යනවා ගමන. නෑ කියන්න බෑ. මොකද එයා ලෝකේ කවදාවත් ඊට පස්සේ යාට හම්බ වෙන්නේ නෑ. එයා සංඛාර දකිනවා කියන්නේ ලෝකේ හම්බ වෙන්නේ නෑ. ඔව්. සංඛාර දකිනවා කියන්නේ එයා ලෝකේ හම්බ වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම එයා නියත සම්බෝධි පරායනයි. ඔව් එහෙමයි. අම්බවර කිසිම සැකයක් තියාගන්න එපා. මරණය කියන එක සිතුවිල්ලක් කියලා හිතෙනවා නම් කාට හරි. එයා මේ ලෝකේ නෑ ඊට පස්සේ. ආයි ඉතින් නෑ. නයි ජාතු ගබ්බසෙය පොඩ්රේ තිති. ආයි එන්නේ නෑ. අනිත් එක ස්වාමීන් වහන්සේ බයක් සැකක් එහෙම කාටද බය කියලා හිතනවා. අර ආත්මසිත විතරයි බය. ආත්මසිත ගිලිහෙන තැන බය හැක ඔක්කොම නැති වෙනවා. ඇත්තටම මට මම මේ ගෝවාන්තේ මිනිසන් කියන්නේ මට ඇත්තට මේ දේවල් පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. මට කියන්නේ ඔයි පෙන්නනවා අර වයනවා මේ වයනවා මේ මේ අම්මට වයස කියලා මං කියනවා ඒතු ආවි. අම්මට පොඩ්ඩක් මේ අම්මට ඇහෙනවද? ඒ ස්වාමීන් වහන්සේ ඔබතුමියගේ වයස සාමාන්‍ය කීයක් වගේ? මොකද්ද? ඔබතුමියගේ වයස සාමාන්‍ය කීයක් වගේද? වයසද? ඔව්. 53යි. මට ස්වාමීන් වහන්සේ බබාලා නෑ. ඔබතුමියට පුළුවන් හොඳ ගමනක් තියෙනවා. ඔබතුමියට තව අපිට හිතෙනවා ඔබතුමියට දැන් දැන් ඇත්තට කලබල වෙන්න එපා. දැන් ওই විතක්ක වලට වැඩි යන්න එපා. මම එහෙම නෑ. මම දන්නවා මම මේ විදිහට හිතන්නේ මේ විදිහට පවත්න්නේ අනිවාර්යෙන් මට එක මොහොතකවත් දැන් මේ මොහොත ජීවත් මේ මොහොත කියන්නේ ඔබතුමීගේ ඉල්ලන්න දෙයක් තියෙන ඉල්ලීමක් කරන්න තියෙන දෙයක් ඔබතුමීගේ සඳහා තමයි මේ මේ පණිවිඩය දෙන්නේ ඔබට දැන් ගොඩක් වෙලාවට මේ මේක මේක සාමාන්‍ය මේක අනුගමනය කරන්න මේ කියන එක නිහඬතාවයට ඇලුම් කරන්න ඒ කියන්නේ හුදකලාවට ඇලුම් කරන්න ඒක දැන් විශේෂ විශේෂම ගොඩක් විතක් ਵਿਚාර ස්වභාවයෙන් මිදෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතනම සිතුවිලි වලට ගොඩක් වෙලාවට ඉඩ එනවා. සිතුවිලි වලින් මිදෙන්න තමන්ට දියුණුවක් ලැබෙන්න නම් ඒ දියුණුවත් එක්කම අරක සිද්ධ වෙනවා. විතක්ක ਵਿਚාර ගොඩක් අඩු වෙන ස්වභාවයකට එනවා. ස්වාමීන් වහන්සේ මේ ඇත්තම කියන්නේ මට හිතිච්ච දේ මම දැන් ගෙදර හිටියට මමයි මහත්තයා ඉන්නේ. නමුත් මට දැන් කවුරුහරි ගොඩාක් කතා කරනකොට මට එදත් නිකන් දරා ගන්න බැරි තරම් වචන ගොඩක් කවුරුහරි කතා කරනකොට මට ඒක වෙහෙසයි මට පපුවට. මම නිකන් මම කතා කරන්නේ මට කතා කරන්න බෑ. ඔය හැමතිස්සෙම ඔබතුමිය කියනවානේ පපුවට කියලා. ඔව්. ඒක කොහෙන්ද ආවේ? ඉතින් මට ඇත්තටම තනියෙන් මම අර ඔය දාලා තිබුණා මම පුදුම කැමතියි. ඒ ඒ ඒ අදහසෙන් අයින්ට වෙයි. අපිට ඔපෙනි අපේ පුරුදු තියෙනවා නීවරණ වගේ. අපේ පුරුදු හරි අපේ පුරුදු තමයි අනුසෝතය තුල තියෙන්නේ. අපිට අපිට මේ අපිට ගැලවෙන්න ඕනේ ඇත්තටම කියනවා නම් අපේ පුරුදු වලින්ම තමයි. සොයන්ස ඒකක් සිතුවිල්ලක් නේ ඒකක් සිතක් නේ දැන් මම ඒ දැක්කම මං දකිනවා මේකට වහලෙක්ගේ නෑ මම දැන් කියන දේ ඇති දැන් මට මොනවා හරි කන්න හරි බොන්න හරි වුණොත් අරව හදන්න මේව හදන්න කිය හිතට හිතුණට සමහරවිට ඔබතුමා ඔබතුමා මේකත් හොඳට දකින්න ඒ කියන්නේ බුදුන් වහන්සේගේ කුල්ලුපපංගෝ දේශිස්සම් කියන තැන ඒ කියන්නේ මහණෙනි හදපු පාරු නෑ මහණෙනි පාරුව හදාගෙන යා යුතු වන්නේ කියන එක ඊටාම වැදගත් දැන් මේ ධර්මාබෝධය ඇති වෙනවා නම් කෙනෙකුට එයාටම හැකියාව තියෙනවා ඒව ටික ගලපලා තමන් යන්න ඕනි පාර කුමක්ද කියන එක හදාගෙන යන්න ඕනි එකක් ඒක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි ඔබතුමීම සකස් කරගන්න අතන්ට අවදි වෙන්නේ කොහොමද කියන එක. එතන අවදි වෙලා ඉන්න තරමටමයි දියුණුව තියෙන්නේ. ඥායස්ස අධිගමය ඥායස්ස අධිගමය කියන්නේ ඥානයට අවදිය කොත්මනද එතනමයි අධිගමයේ තියෙන්නේ. ඒ කියන්නේ සයන්නාස දැන් හැබැයි එතන ඔබතුමියටම අතුලාන්තයට දැනෙන්න ඕනේ කලින් තරම් කම්පණේ නොවන ආශ්‍රව කෙලස් නැති ස්වභාවය දැනෙන්න ඕනේ. කම්පණේ ටික ටික අඩු වෙන ස්වභාවයක් අතුලාන්තයේ අර ඇලෙන ගැටෙන කම්පන චංචන ස්වභාවයක් එනවා. අභ්‍යන්තරයෙන් එනවා. ඒ ඒ අවධිය තුලින් එනවා. ඒ අවධියටමයි ඒක දැනෙන්නේ. ඒ අවධියට ඇතු සිතුවිල්ලක් නෙමෙයි ඒක. මේ හොට අහගන්න අපේ අම්මට වැඩිලා අපිට කතා කරන්න වෙන්නේ නැහනේ. අම්ම මේ ටික හොඳට මේ ආයි මේ ටික ආයි ආයි ඒ ටික වටිනාම ටික නැති කරගන්න එපා. ලෙස්ස ඉතාම වටිනවා. මේ අම්මගේ අවදිය ගැන හොඳ සිහියක් යොමු කරන්න. ඒ වගේම තමයි තමන්ගේ මිදුණු ස්වභාවයකට අවදි වෙනවා කියන එක අමතක කරන්න එපා. එතන හැමතිස්සම සිහිය පිහිටවන්න බලන්න. අනිත් එක අනිත් එක ඒ තුලම තමන් අභ්‍යන්තරයේ අවදිය තුලින් එනවා තවත් අවදියක්. ඒක එහෙමයි කියන්න වෙන්නේ. අවදිය තුලින් ඇති වෙනවා තමන්ගේම අර අර නිකන් ආත්මීය ස්වභාවයේ ගිලිහිගෙන යන ස්වභාවය තමයි කම්පණය වෙන ස්වභාවය. ඒ කම්පණය වෙන ස්වභාවය සංඥා සුකුම වෙන පැත්තටයි යන්නේ. අන්න එතනට එතනට හොඳින් බලන්න අවදි වෙනවද කියලා එහෙම දැනීමක් එනවද කියලා. ඒ දැනීම ඒ කියන්නේ මේක තමන්ටම සාන්දිටිකයි තමන් ගැනයි මේ කතා කරන්නේ. බාහිර අනිත්‍යය ගැන නෙමෙයි තමන්ගේම අභ්‍යන්තරික ප්‍රතිකම්පන. අඩු වෙන අඩු වෙන ස්වභාවයක් දැනෙන්න ඕනේ. අන්න ඒ හරහා ආසවක්ඛ්‍යා ඥානෙ දියුණුව කරා යන්නේ. එතනින් නොදැනෙන තැනක තියෙනවා ඒ ඒ ඇත්තටම අම්මා කතා කරනවත් යන්නේ නැහැ. ඒ ස්වභාවයට එනකොට නම් අම්මයි ගොඩාක් වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනසට තමන්මයි මුණ දෙන්න ඕනේ. එතකොට තමන්ට මහා සාන්ත සුවයකුත් ඒත් එක්කම දැනෙන්න ගන්නවා. කතාව ගොඩක් අඩු වෙනවා. ගොඩක් වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඒක දැනේ. ඒ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ කියන තැනයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ වර්තමානයේ සිහියෙන් සිත දකිනකොට ඒක අපිට ක්‍රියාවක් පමණයි නේ මොහොතේ අපිට පුද්ගල සංඥාවක් හැඟෙන්නේ නැහැ. මම ඉන්නවද මම මේ වැඩේ කරනවද? එහෙම කියලා අරමුණු වෙන්නේ නැහැ. කීපයක් තියෙනවා දැන් මේ දැන් ඔය අම්මට දැන් ඔය මූලික අවස්ථාවෙත් එහෙමයි. ඔය අන්තිම අවස්ථාව නම් ටිකක් ගැඹුරුයි. ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට මට තේරෙනවා ඒ වගේම ඔබ වහන්සේ වගේ අර දේවල් වලට තියෙන දේවල් ඔය මේ කම්පන චංචල ගති සිතක් එහෙම අඩු වෙලා නෙමෙයි නමුත් වෙනදට වැඩිය ගොඩක් අඩුයි දැන් අපි හිතමු දැන් මං කිව්වානවාද ටීවී එකේ සමහරවල් ඒ පෙරාගෙන ඇක්සිඩන්ට් වෙච්ච වගේ පේනවනේ එතකොටත් ඒව දිහාත් අපි බලනවනේ මම බලනවා අපිට අම්මව හැමතිස්සම දැනෙන්නේ යන්නේ අර මූලික අවස්ථාවෙන් ඒ කියන්නේ මේ බාහිරින් මිදෙන අවස්ථාවෙන් සෝතාපන්න අවස්ථාව තියෙන්නේ අන්නේ අවස්ථාවෙන් තමයි අම්මව දැනෙන්නේ අනාගාමී පැත්තට තාම අම්මා නැති බව තමයි දැනෙන්නේ අපිට එහෙමයි දැනෙන්නේ. ඒ කියන්නේ අම්මේ අම්මගේ ඒ ස්වභාවයේ අපිට ওই වචන වලින් හැම දෙයකින්ම දැනෙන ස්වභාවයක් තියෙනවානේ අම්මේ. අපි මේක අඳුනනවානේ. එහෙමයි අපිට අපිට දැනෙන්නේ අර මෙතන මූලික අවස්ථාවෙන් මේ අම්මට දිනුවක් වෙන හැකියාව තියෙනවා. ඉතින් අම්මා ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද මේ බාහිරයට අම්මගේම අභ්‍යන්තරික අවධියක් ඕනේ. ඔය සෝතාපන්න ඵලය කියන එක අම්මට දකින්න බෑ ලේසියි. ඒක දකින්න නම් අර අවධියටම අර සිහියකින්ම තමයි පේන්නේ. එහෙම නැත්නම් ඒක ඒක මේ සිතුවිලි වලින් හොයන්න බෑ. අම්මා ගොඩක් කතා කරන ඒවා සිතුවිලි තමයි තියෙන්නේ. එහෙමයි සායනා. ඔව් ඒක අපිට දැනෙනවා. නමුත් අර අර අවදිය තමයි අම්මා ගොඩක් මට පේන්නේ එතනට අවදි වුණොත් අම්මා ගොඩක් දිගින් දිගට මේ අවදිය තුළ දියුණු වෙයි. එතකොට අම්මගේ ලොකු වෙනසක් සිද්ධ වෙයි. ඒක අපිට අපිට අපිට ඒක තමයි අපිට අම්මගේ හදන වෙන කිසිම දෙයක් නැහැ කියන්න කිසිම දෙයක් නැහැ. අම්මට දැනුම තියෙනවා, සත්‍ය ඥානෙ තියෙනවා. කෘත්‍ය ඥානෙ තුළ මේ අවදියට එන එක බොහොම පරිස්සමෙන් මොකද ඕක හරි අමාරුයි කියලා අපි දන්නවා. ඒක ලේසියෙන් වෙන්නේ හිතලා කරන්නත් බෑ. Tamanට කරන්න පුළුවන් සිත සිත සත්‍ය දැකලා සිතුවිලි වලින් මිදෙන එක විතරයි. අපිට කරන්න පුළුවන් ඒක තමයි. නමුත් අපි ඒකම අවදියක් එන්නේ පෙයි අපිට අර අවදියට සිහිය පිටන්න අපි මේ සිතේ ඇත්ත දකිනවා වගේම යටින් අපි සිහිය පිටන්න ඕනේ අවදියට. වැඩ දෙකක් කරනවා එකපාරට. වහන්සේක දේශනා වලින් ගොඩාක් මේ මාසේ කමාදත්තට මට ගොඩාක් කොයි දැන් එතන තමයි අත්‍තරම මේ අම්මා ඥානෙ පොඩක් ඒත් මේ අම්මා මේ එකපාරටම අපි අහනකොට කිව්වේ අර මේ සමතේ වඩනේ වගේ නෑ සායින්නාස ඒ මොකක්ද ඒක එතන අම්මා අම්මා විනාඩි 15කට වැඩි ගත කරා ඒ පුහුණු කරපු එකේ ඒව පුහුණු ඒවා කියන්නේ නෑ ඒ කියන්නේ අම්මේ ඒව පුහුණුකුත් නෙමෙයි ඒව වැරදුණු ඒවා ටික ආ ඒව ඒ අපි කියන්නේ මම දැන් අපි කාටවත් ඒව කියන්නේ නෑ අපි කියන්නේ වැරදිච්ච ටික කියලානේ. ඔව් ඒව ගැන බලන්නේ මම දැන් දැන් නේ. ඒව ගැන කතා කරන්නත් එපා. ඒ කියන්නේ ඒව ගැන කීමෙන් වෙන්නේ අනිත් පැත්තට රැවටෙනවා. නෑ නෑ ඒව මොනවා සමහර අය කියනවා දැන් අම්මත් කිව්වනේ මේ පපුවේ ගැස්මක් වගේ ආවා කියලා. ඕක අම්මා කිව්වහම තව කවුරු කියනවා පපුව එල්ලෙනවා කියලා. ඊට පස්සේ තව තව කවුරු කියනවා පපුව ගැලවෙන්නවා කියනවා. ඒ තරම් අපේ මිනිස්සු ඕක ඕක තවක වවනවා ඊට පස්සේ. දැන් ඕක අපි දාන්නේ නැහැ දේශනාවල ඒකින්ද. දැන් එහෙම කිව්වහම ඒ ටික ගැලපෙන්නේ නැහැ. මොකද සමාජයට ගැලපෙන්නේ අපි අපි උතර වැරදි සංඥාවන්නේ සමාජයට දෙන්නේ ධර්මයේ කියලා. ඒ ඉවැනි දේවල් අම්මලා කිව්වමත් අපිට සිද්ධ වෙනවා ඒවා අයින් කරා. ඒක නිසා තමයි අපි කියන්නේ දැන් අපි අපි ගාව ඒවා ගොඩාක් තියෙනවා අපි ඒවා දාන්නේ. දානවා නම් දාන්නේ ඒ තුලින්ම එයා ඇත්ත දැකලා තියෙනවා නම් විතරයි. ඒක ඒක කියලා හරි එයා කියනවා නම් ඊට පස්සේ ඒක මුලින් කරා නමුත් දැන් අපි තේරෙනවා ඒක නෙමෙයි ගමන. අන්න එහෙම කියනවා නම් හරි. දැන් අම්මා ඒක හරි කියලා හිතන් ඉන්නවා නම් අම්මා රැවටිලා. ඔව් ඒක තමයි සයන්නාස් කියන්නේ මට සයන්නාස් උනේ අර සිතුවිලි වල ගොඩක් වෙනසක් වෙලා ඊට පස්සේ හැමෝම ගැන ලොකු කාමාවක් ඇතිලා මං කැලන්ඩරේකුත් ගෙවුවා. මෛත්‍රී භාවනාව මේව කරලා එතකොට මට ඒක වෙන්නේ චිත්ත කම්පනයක් ඒ කියන්නේ ඒක අම්මා අම්මා හිතනවා අම්මට ලොකු වෙනසක් වුණා කියලා අම්මා ඒ හිතන ක්‍රමයට ඊට පස්සේ අම්මා හිතනවා අම්මා දැන් අර මොනවද දැන් කවුරු හරි හිතුවා කියම මම සෝවාන් කියලා. දැන් එයා සෝවාන් වුණා පස්සේ සෝවාන් ඵලයේ ඊට පස්සේ එයා බලනවානේ. එයා ඊට පස්සේ එයා ඵලයට හිත තියාගෙන ඵලයේ වගේ රඟපානවා. දැන් අපේ රහතන් වහන්සේලා කියලා ඔය දැන් රහත්ුණයි කියන අය ඉන්නවනේ. දැන් ගිහියෝ ඉන්නවනේ දැන් සමහරලාට ඔය අපි තේරන්නේ පුතග්ජන වික්ෂුණාන්තර කියලා. මේගොල්ලෝ රහත් වෙලා කියලා කියනවනේ. ඒතකොට රහත් වෙලා කියන කෙනෙක් නැති වෙනවනේ මෙතන. සබාධාමක් තමයි අවතේ. නමුත් මෙයාට කියන්න යනවනේ. ඊට පස්සේ යාලා රඟපාන්න යනවා. ඊට පස්සේ රහත් විදියට රහතරම් පුටු හදා ගන්නවා. ඊට පස්සේ ඕවා තියා ගන්න. බුදුහාමුදුරුවෝ හිටිය විදිය ඊට පස්සේ බලනවා. ඒ විදියට මේව රඟපාන එකක් නේ. නළුවෙක් වගේනේ. එතකොට එතකොට දැන් මේ වගේම දෙයක් සිද්ධ වෙනවා. දැන් දැන් අපි හිතමු දැන් ඔය වගේ චිත්ත කම්පනයක් ඇති වෙනවා කියලා තමන්ගේ සිත අභ්‍යන්තරේ සමාධිමත් සිතටත් ඒක වෙනවනේ ලෞකික ඔය Hindu Hindu චක්‍රාවද වෙනවා කියන්නේ අර කුණ්ඩලිනී යෝග කියන්නේ ඒ වගේ ඔය සමතේ තුල එක එක දේවල් තියෙනවනේ ආලෝක ඒවා ගොඩක් ඒවා තියෙනවානේ ඒ පාවෙන ස්වභාවවල එක එක දේවල් තියෙනවා. හැබැයි එතන රැවටුනොත් එහෙනම් මම දැන් සෝවාන් කියලා මොකද වෙන්නේ? අන්න ඒකයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඊට පස්සේ මම දැන් සෝවාන් කියලා රැවටුනොත් එහෙම වෙන්නේ. එයා ඊට පස්සේ සෝවාන් වගේ රඟපාන්න යනවා. එයා රහතන් වහන්සේ රඟපානවා වගේ. දැන් ඔය ඉන්න අලුත් රහතන් වහන්සේ රඟපානවානේ. ඒ වගේ දැන් මෙයා රඟපාන්න යනවා මම සෝවාන්. එතකොට අම්මට ඒක එයා හිතන එක නිසා එයාට එහෙම මහා මේක මහා ඇත්තට මිනිස්සු පවුනේද ඒවා හිතෙන්නත් ගන්නවා. මොකද අර එයා හිතන නිසා. ඒක මේ චිත්ත මායාවක්. ඔතන මේ මේ මේ මාර්ගය නෙමෙයි. අම්මා ටික තේරුණානේ මේ කියන මාර්ගෙට කිසිම සම්බන්ධයක් නැහැ නේ මේ කතාව. ඔව් ඒක තමයි. ඔව් මේක ඇවිල්ලා අවබෝධයක් ඥානයනේ මහා ප්‍රඥාවනේ මේක මේ අවබෝධයක්නේ. සංකිතේ නිත්‍යතාවනේ අවබෝධයෙන් නිවන් දකින්නේ. මේ අවබෝධ කරගත්ත දෙයක් නෙමෙයිනේ. මේ ඇවිල්ලා මේ මොහොතේ මේ ආපු මේ මොකද්ද මේ මැජික් එකක් වගේ කරන්නේ. තමයි සයිනාස පස්සේ ඉතින් මට ධර්ම එහෙම දැන් මොනවද දේශනා කරනකොට එහෙම හොඳට වෙනදට වැඩිය හැම දේශනාවක්ම කියන්නේ වැටෙන්නකට දැන් ධර්ම කරුණු අපි වෙනදා අපිට තේරෙන්නේ නැතිවා හැබැයි මම ධර්මයේ නිතරම විමර්ශනයක මාතුලින් බල බල තමයි ඒ තුලින් මට මෙහෙම දෙයක් වුණා කියන නෑ ඒතන අම්මා මට මෙහෙම දෙයක් වුණා කියන ඒ චිත්තයත් සමගම ඉබිදීමක් ඇති වෙනවා ඊට පස්සේ එයාගේ පිබිදීම නිසා අරව හොඳට ඊට පස්සේ වෙන්දට වෙටි දැනෙන්න ගන්නවා. ඕකාම මේ මායාවක් තියෙන විඥාන මායාවෙම කොටසක්. ඔව් විඥානේ. ඒක තමයි මේ අபிසංකරණයේ තවත් එක්තරා ඵලයක් ඔය. ඕකට කියන්නේ විභව තණ්හා කියලානේ. භව තණ්හා විභව තණ්හා කියන්නේ. ඒ කියන්නේ මම අනිත් පැත්තට ගන්නවානේ මේ මගඵල තියෙනවා වගේ විභව තණ්හාවට එනවා. ඔව්. ඒ වගේ කතාවක්. ආනාපාන සතිය මම කරන්නේ දැන් ආනාපාන සතිය සමතේ කරන්න ගත්තත් මේ එන්නේ හුස්ම රැල්ල නවතිනවා එක එක පාරෙන්ම. ඒ කියන්නේ දැන් මට ස්වාමීන් සමතේ ගොඩක් තිබුණා මුල් දවස්වල බණ අහන්නත් බෑ. ඒතකොට ධානය වෙනවා ස්වාමීන් වහන්සේ තව අහන්න එකක්. ඒක සමතේ තමයි ඒ කියන්නේ. ස්වාමීන් ධානය කියන්නේ ඒවා ඒවා බැහැලා යනවා තේරෙනවා අර යන්තමට එහෙම දැනෙන්නේ නැහැ නෑ ලෝකෝත්තර ධානයක් එතන නෑ අම්මේ. ලෝකෝත්තර ධානය කියන්නේ මෙන්න මේ බාහිර ලෝකයේ ඇත්තක් නොවන බව දකින තැන අනිමිත්ත සමාධිය. ලෝකයක් නැති බවට අවබෝධයක් තියෙනවා. මේක ඇවිල්ලා සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේ ඒකයි මේක අවබෝධයෙන් එන එකක්. මේක කිසිම වෙලාවක අර වගේ අර පා වෙන සමාධියකින් එන්නේ ලෝකෝත්තර සමාධි පිරිහෙන එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ බාහිර ලෝකයේ ඇත්තක් නොවන බවට ප්‍රත්‍යක්ෂතාවය යන්නේ. අතනේ කො නෙමෙයිනේ අතර පා වෙන එකක් ඒක පිරිහෙනවා. ඒකනේ අම්මා කියන්නේ දැන් හුස්ම සමහරවල් දැනෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක ඒක හේතු තියෙනකොට තියෙනවා නැතිනොත් නැති වෙනවා. මෙතන එහෙම එකක් නෙමෙයි. මට ඒකත් ඒක තමයි දැනගන්න ඕන උනේ මේ මෙතන එහෙම කන්නේ මෙතන තනිකරම ප්‍රඥාව තියෙන්නේ. ඔව් ප්‍රඥාව මහා ප්‍රඥා ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස් ප්‍රඥා භාවයේ තබ්බ විඥාන පරිඤ්ඤය ඔක්කොම ප්‍රඥාව. ඒක ප්‍රඥාව කියන්නේ මේ දැනුමක් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ මේ මේ සත්‍ය අවබෝධ වෙන එක. මේක ඒ කියන්නේ විඥාන මායාව, සිතේ මායාව අවබෝධ කරන එක. මේ විඥාන මායාව අවබෝධ ඥානයක් මිසක් ඒක අවබෝධ කරන දෙයක් මිසක් ඒක පාවෙන එකක් නෙවෙයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඒක තමයි මට ඒ ටිකත් එක තමයි වහන්සේගෙන් වටිනා කාලය අපිට ප්‍රඥාව වැඩි කරගන්න ඇත්තටම මේ එහෙමනේ දැන් ගොඩක් අය ගොඩක් අය රැවටෙනවානේ ප්‍රඥා ආලෝකය කිව්වහම ගොඩක් අය හිතන් ඉන්නවා මේක ආලෝකයක් වෙන්නේ නැති අර අර සමාධිය තුල ආලෝකයක් දැක්කම හිතනවා මේක තමයි ප්‍රඥා ආලෝකය කියන්නේ උනා ස්වාමීන් වහන්සේ ලොකු රැවටිල්ලක් ඒකනේ මේ මග්ගා මග්ග කියන්නේ මගන මග පැටලෙනවා කියන්නේ ඒකනේ. ඒකනේ කාංකා විතරන විසුද්ධිය කියලා පෙන්නන්නේ මේ. ඒ කියන්නේ පටිසංකා ඥානය කියලා පෙන්නන්නේ. අත්ංකා ඥානය කියලා පෙන්නන්නේ මග්ගහ මග්ග කියන්නේ මගනමක පැටලෙනවා කියන්නේ ඔක්කොම එකම දේ. ඔව් ඒ කියන්නේ මට ස්වාමීන් වහන්සේ ලොකු මේ උපක්ලේශයක් වුණා ඒක සරම් මම දැන් චිත්තජ රූප කියන දැන් ඇහැ වහගත්තම පේන රූප අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කළා. දැන් මට ඇස් දෙක ගැළවෙලා වේදනාවක් ඇවිල්ලා ඇස් අරින්න ගන්නකොට ෆ්ලෑෂ් ලයිට් එකක් ගහුවා වගේ සූර්යාලෝක පැවුවා වගේ විනාඩි පැය භාගයක් විතර එහෙම තුනේ ඊට පස්සේ චිත බැහැලා ගියා ඇදලක් බහැලා ගියා වගේ ඊට පස්සේ භාවනාවට වාඩි වෙනවා වාඩි වෙන්නේ නැහැ. ඔය චිත්ත එතනක් මම කොච්චර ලොකු රැවටීමක්ද? ඇත්ත ඇත්ත ඇත්ත. ඒකයි ස්වාමීන් වහන්සේ මොකද අපිට අර වහන්සලාගේ එකයි කල්යාණ මිත්‍රයන් වහන්සේ ඕනෙම කියන්නේ මොකද අපිට වැරදෙනවා. කියන්න බෑ මේ සමහරලාට මේ මේ අපි දැක්ක මේ ජාතික රූප වාහිනී මේ ස්වාධීන නාලිකාවේ පව මේ කාලයක් මේ ගිය දශකයේම ওই වගේ මැජික් ඒවා ගොඩාක් ගියානේ. මේ සමාජයේ අපි මේ මේ කුණ්ඩලිනී යෝග එක එක චක්‍රවදි වෙන හැටි කොච්චර ගියාද? ඕවා ගියාට පස්සේ මේ බෞද්ධ සමාජයට මොකද වෙන්නේ? මේ Hindu ධාමනේ. Hindu ධාම Hindu ධාම බෞද්ධ ධාමයේ කියලා දාන්නේ. Hindu ධාම දානවා බුද්ධාගමේ කියලා. Hindu ධාම බුද්ධාගමේ කියලා දැම්මාම අද මුළු සමාජෙම මේ පටලැවිල්ල පැටලලා ඉන්නවා. හැබැයි ගොඩක් අයට තියෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම ලොකු හැමෝගෙම ලොකු කුසලයකට තමයි වහන්සේලාගේ මේ ඇත්තට මේ නැත්තම් දැන් මේ විදිහට කතා කරේ නැත්තම් විවෘතව කිසි කෙනෙක් මේක මේක තේරුම් ගන්නවත් අනිත් මේ මෙහෙම තියෙද්දි ජීවමානව මේ ධර්මයේ තියෙද්දි ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව මේ මනුස්ස ජීවිතේ නිකන් අපරාධේ තව ලැබෙයිද මේ මොහොත මේ ෂණේ මේ සිත විතරයි කියලා දකින්න තියෙන මොකද්ද අකුසලේ මොකද්ද මේකට ඇයි මේකට බැරි කියලා හිතනවනේ මේ ෂණේ මේ මොහොත විතරයි කියන එක දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ දැනුත් මේ මොහොත විතරයි දෙන්නේ මොහොතවත් නැහැ කියන එක පුදුම අවධියන්නේ මේ ඒකනේ පුදුම අවධියක් වෙන්නේ නේද එහෙමයි සයන්නාත් වෙන දකින්න ලෙඩ වෙනකොට ලෙඩ වෙනකොට පෙර කර්ම කියලා එකපාර හිතෙනවා පෙර කර්ම වෙන්නත් ඉන්න එපයි එහෙනම් අපි පෙර ඉඳන් එනවද කියලා. දැන් ඒක හිතන්නෙත් නෑ. ඔය දහම් පාසල් පොතේ තියෙන්නේ. දහම් පාසල් පොතේ කර්මයට ගැට ගහලා කර්මෙත් එක්ක ආමිෂයට ගැට ගහලා මොකද්ද ලොකු මඩගොරුවක එරිලා ඉන්නවා හැමෝම. ඒ පොත් ටික ලියාගෙන තියෙන්නේ. ඔය ඔතන පොත් ගොඩක් ලියලා තියෙනවා. ඔය පොත්වල තියෙන ඔක්කොම අච්චාරුවක් අන්තිමටම අන්තිමට නිවනක් නෑ. අන්තිමටම නිවනක් තියෙන එක දුරවද කියලා විශ්වාසිකුත් නෑ කට්ටියට. අන්තිමට කර්මෙත් කරගහගෙන යනවා. කර්මේ කරගහ ගන්නවා. කර්මේ කර්මේ කියලා ඊට පස්සේ අන්තිමට දෙවියන් සරණක් කියනවා මොනවද වුණාම. මොකද ඊට පස්සේ දිව්‍ය ලෝකේ යන්න බලනවා. ඊට පස්සේ යන වෙනව නැති වෙනවා. යන වෙනව නැති වුණාම දිව්‍ය ලෝකේ මතක් වෙනවා. ඊට පස්සේ දෙයියොත් නැහැ, ඉවනත් නැහැ. යා කකුල් දෙකක් දෙපැත්තේ කොහේ යයිද දන්නේ <laughs> ඒව සාවින්නාස හරි අපරාධිතී අපි හිතනවා මේ දහල්මේ ගැන මෙනෙහි කර ඉන්නකොට අපේ ඒව පවා අපට තේරෙනවා මේ මොකද්ද මේ පෙර පව් මේ මොහොතේ නැතිල මේ මොහොතේම නැති වෙන සිතේ කොහෙද පෙර පෙර පෙර එකක් මේ මොහොතේ කර්මයක් දැනෙන වේදනාව දැනෙන්නේ අපිට ඒ වෙලාවට දැනෙන දේ ඒක තමයි ඒ සිතේ වෙලාවට දැනෙන විදින්න තියෙන දේ තමයි මේ වෙලාවට දැනෙන්නේ කන්න නැතුණත් එච්චරයි කන්න නැතුණත් මේ මොහොත දෙන්නේ එක <laughs> එහෙම ගෝයන් ස්වාමීන් වහන්සේ ඉතින් නිතරම ධර්මයේ තුල තමයි මේ වගේ ඉන්නේ. නැවතනම් ආපහු මේ තව සසරක මේ වගේ යන්න සසරකුත් නෑ. නිතරම පවතින අන්තිම ආත්මභාව වෙනවා මේ ධර්මයේ මේ ධර්මයේ අපි මේ පැහැදිලි කරන දේ ඇහෙන කවුරුවත් අපි හිතන්නේ නැවත උත්පත්තියක් හම්බ වෙයි කියලා. මොකද මේ මේ මේ පණිවිඩය අතිශයින් වදිනවා සේරටම සත්‍ය ඒක දැනුණට පස්සේ ඒ කියන්නේ නැවත උපදින හේතුවක් නැතිව. නෑ නහිතාති සම්පතේ පොණ්ඩේති කියන තැනට එනවා දිට්ඨින්ච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුයිනේය ගේදා නහිජාතු ගබ්බසේයම් පොණ්ඩේති එතනටම යනවා මේ කට්ටිය මේ ධර්මීය අයන සත්‍ය ධර්මයේ ඇහෙන එක කල්‍යාණ මිත්‍යාගේ පණිවිඩය ලැබෙනවා කියන්නේ ඒ තමයි ඥාන සම්පත්තිය. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඒක එක උපාසක අම්මා කෙනෙකුට ධර්මය දැන් එයාට හොඳටම ඕනේ මේ මේක ඊට පස්සේ ඔබ වහන්සේගේ දේශනා මම ওই සද්ද ප්‍රතිපදාව දාලා දුන්නා. මොකද එයා ගොඩක් ගැඹුරුද නේ එයා කියනවා දැන් එයා ටැබ් එකකුත් ගත්තා එයාට ගොඩාක් වැටෙනවලු. මට ඉතින් හරි සතුටක් දැනුණා එක වචනකින් හරි මෙයා මේ දේ යහපතක් නේ. හරි අවබෝධ වුණා. විශාල යහපතක් නේ සිද්ධ වෙන්නේ. දැන් අපිටත් පුළුවන් මේවා නොදා ඉන්න මේවා අපිටත් පුළුවන් මේ පාඩු වෙන්න හරි වෙහෙසයි මේවා මේ කියවන එකත් හරි වෙහෙසයි අර අන්දවණේට වැඩියා වගේ අපිට නිතර මතක් වෙනවා අපිටත් මේ ඔක්කොම කොයි වෙලාවෙරි ඕෆ් කරලා දාලා අන්දවණේට තමයි වඩිනවා කියලා හිතාගෙන ඉන්නවා ඉතින් එතකොට හිතනවා මේ ඇත්තටම මේ මේ මිනිස්සු ඇත්තටම එක්කෙනෙක් හරි මේ දුකෙන් මිදෙනවා නේද කියලා හිතන ඒ නිසා තමයි දාන්නේ මේ මෙච්චර අපි මේක කරන්නේ ඒ නිසා නැත්තම් මේක නෑ ඒකයි තමයි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරු ඔබ වහන්සේගේ කායික දුක් කියන්නේ මානසික දුක් කියන්නේ නැහැ. නමුත් කායික දුක් කියන්නේ තමන්ගේ කර්මානුව මේ කය දාලා යනකම් විඳින්න වෙනවානේ. ඇත්තටම ඇත්තටම පොඩි කාලයයි තමයි මේ කායට ඉතුරු වෙලා තියෙන්නේ කොහොමත්. ඉතින් පොඩි කාලේ ඉතින් අපිට තේරුමුකුත් නැහැ. කාට හරි ප්‍රයෝජනයක් තියෙයි අපි මොන හරි අවබෝධ කරගත්ත දේ තියෙනවා අපි අපි දකිනවා ලොකු දෙයක් මේක මේ මේ මායාව මිත්‍යා දෘෂ්ටිය සමාජයේ දුක් විඳිනවා දකිනවා ඉතින් හැමෝට මේක හොඳ ලොකු පිළිසරණක් වෙනවා. ඒක නිසා තමයි මේ කටයුත්ත ස්වාමීනාත ඒ වගේම ස්වාමීනාත ගොඩක් අයට තියෙන මේ හරි ධර්මය තෝරගන්න බැරි කමක්. ඒ කියන්නේ නිවන් ප්‍රතිපදාව මොකක්ද කියලා දැන් වෙටි YouTube එකේ මම බලලා තිනවා අරම්මනම් තියෙන ඒවා ගොඩාක් අය බලනවා. නමුත් ඒකත් තමන්ගේ ප්‍රඥාව නෑ මේකට තමයි මේ මග කියලා තෝරගන්න බෑ ගොඩක්. ඒක ටිකක් කාලයක් යනවා අර සාමාන්‍ය අවධියක් ඒක අවබෝධයක් ඇති වෙන්න එක හරි දෙයක් ඔව් ඒ ඒ එහෙම තියෙනවා ගොඩක්. ඒක නිසා ඔව් ඒක නිසා අනේ එහෙම එකක් තියෙන නිසා ගොඩක් අයට මග යනවා. ඉතින් මම දන්න දන්න දැන් මේ අපේ යාළුවන්ට පවා මම ඉතින් කියනවා මේක ඔබ වහන්සලාගේ මේ මොකද සරලව ඇත්තටම ඕනම කෙනෙකුට සිත තියෙනවනේ අපි ළඟ සිත ඒ සිතනේ මේ අවබෝධ කරගන්න තියෙදි ඒ සිතේ ක්‍රියාව දන්නේ සමන්නේ. සමන්තනේ මේ දේවල් දැනෙන්නේ. ඉතින් ඒක මේ විදිහට අහලා මේ කමටහන් අරගෙන ඒ විදිහට ප්‍රතිපදාව යෙදුනොත් Tamanට මේක අනිවාර්යෙන් අදිස්ථාන සීලීව ගියොත් අනිවාර්යෙන් Tamanට ඇත්තටම මේ මේ මේ අවබෝධය ලබන්න පුළුවන්. අම්ම එහෙනම් මේ මේ අපි දැන් මෙතනින් මෙතන නවත්තන හදන්නේ. මේ අම්ම අර අර කියපු ටිකක් හොඳට මතක තියාගන්න. වැඩකක් ගොඩාක් අම්මට. අර අවදි වෙන අවදි වෙන අර මොහොතට අවදි වෙන එක තමන්ගේ මිදුණු ස්වභාවයට සිහිය පිටවගෙන අවදි වෙන ගමන යන එක. ඒක හොඳට ඒක හොඳට හිතර ගන්න ඕනේ. එහෙමයි. එමනම් අපටත් මේ මේ සසර දුකෙන් මිදෙන හේතු කියලා තේරුම් ගන්නයි. අයිතන් ආරියතුන් වහන්සේ නමස්කාර කරමු වහන්සේට. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. එතන මේ බාහිරින් දෙයක් තියනවද? එහෙම කියන්නේ ටක් ගාලා පැන වෙනවා. දැන් මට මොනවද දෙයක් වුණත් දැන් දෙයට හැදිට මම ගොඩක් අසනීපේලා සමහරට උස්ම පාව. නමුත් මට ඒකත් මම දැක්කත් මේ සිතන මේවා වෙලා මේ දැනෙන්නේ මේ ඔක්කොම කොමේවක් කොහෙද තියෙන්නේ කාටද මේක දැනෙන්නේ මගේ සිතට නේද මට නිතරම හැම පැනෙන්නේ ඒක නිසා මොන අමාරු මොන දේ වුණත් මට ඒක ඉන්නවද නැද්ද ජීවත් වෙනවද එහෙම හැඟෙන්නේ ඉන්නව නමුත් බයක් සැක මුකුත් එන්නේ නැහැ මොන දෙයකටවත් පැහැදිලි නේදම්මේ අපි මේ අම්මට දැන් අත්‍තරම පෙන්වන්න උත්සාහ කරා මේ අවදිය කියන එක එහෙමයි. ඒකට මේ අවදිය කියන එක ඊටාම වැදගත්. එහෙමයි ස්වාමී කියලා අපිට ගොඩාක් එහෙම හොයන්න කියලා නැහැ. නෑ ස්වාමීනි. තමයි මෙන්න මේ අවධිය.